නාම යෝජනා බාර ගන්නා මධ්‍යස්ථානවලට ආරක්ෂාව සැපීම ඒ ඒ පළාත් මට්ටමින් ආවරණය කිරීම සිදු වෙනවා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාම යෝජනා බාර ගැනීම වෙනුවෙන් ඒ අවට මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කරනවා බේස්ලයින් පාර හැවුලොක් පාර විදුලි සංඥා මන්සන්දියේ සිට නාරාහයෙන් පිට හන්දිය දක්වාත් පාස් පාරේ ඇන්ඩසන් තට්ටු නිවාස පාර අසල සිට ඇල්ලිටිකල හන්දිය විදුලි සංඥා මන්සන්දිය දක්වාත් නාවල මන්සන්දියේ සිට බේස්ලයින් පාරේ නාරාහෙන් පිට මන්සන්දිය දක්වාත් යන ප්‍රධාන මාර්ගවල මෙම රථවාහන ගමනාගමනය සීමා කිරීම සිදු වෙනවා. එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට පාසල් සිසුන්ට රෝහල් වෙත යන පුද්ගලයින්ට මාර්ග භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.